ජෝතිපාල මහත්මයා අත්තිරුවන් තරණයි පින්වත් ස්වාමින් වහන්සේ මට කුඩා ප්‍රශ්න දෙකක්ම තියෙනවා මගේ පළමු ප්‍රශ්නය මේ පංචස්කන්ධය දුකයි කියන හේතුව උඩ අරුපාවචර භාවනාවක් කරලා හැබැයි මේක ඉතින් ලෙහෙති කතාවක් නෙමේ මගේ මතකයේ හැටියට හතරවෙනි ධානයෙන් එහාටයි අරුපාවචර භාවනාවක් කරගත්තේ ඉතින් කොහේ ඉපදුනත් උපත්තිය දුක්ගතනේ ඉතින් මේකත් බුද්ධිමත් කල්පනාවක් නෙමේ වගේ කියලායි මගේ අදහස. මේ කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ අසඤ්ඤතලයක උපදින්නට අරූපතලයක උපදින්නට අරූප ධාන වඩන්නට ඕන. ඒ කියන්නේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන ධාන වඩන්නට ඕන. එතකොට අර රූපී ස්වභාවයෙන් මනස එහාට ගෙනහිල්ලා මනෝමය ධර්ම මත තමයි ඔහුගේ මනස පුහුණු කරන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලබන්නේ. ඉතින් නිර්වාණයට සාපේක්ෂව බලනකොට ඒක උසස් තත්වයක් නෙමෙයි. හැබැයි සංසාරයට සාපේක්ෂව බලනකොට මේ කාම ලෝකේ කාමයේම ඇසුරු කරමින් ඉන්න සත්වයාට ඒන් සිත මුදවලා රූපය කෙරෙහි අවධානය යොමු කරලා ඒ මට්ටමේ සිත රඳවා ගන්න පුළුවන් නම් ඒක උසස් බව. ඒනොත් සිත මුදවලා මනෝමය ධර්ම මත සිත රඳවා ගන්නට පුළුවන් නම් ඒක ඊටත් වඩා උසස් බව. හැබැයි ඒ උසස් බව සංසාරයට සාපේක්ෂව මිසක් නිවනට සාපේක්ෂව නෙමෙයි. ඒකයි මම කිව්වේ දැන් ලෝභය අපට පවතින්න උදව් නමුත් ඒක නිවන් දකින්නට නම් ලෝභය දුරු කරන්නට. අන්න ඒ වගේ ධානය අපට සසර ගමනේ සුවපත් කාල පරිච්ඡේදයක් ගත කරන්නට උපකාර වෙනවා. හැබැයි නිවන් දකින්නට නම් ඒ සුවයයි කියන උපාදානස්කන්ධයත් අපි බැහැර කරන්නට ඕන. ඒ නිසා ඒක සාපේක්ෂ කතාවක්. දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා নিরপেක්ෂ ධර්මයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපිට මොන පැත්තෙන් ගත්තත් ඒක එකම විදිහට තමයි පවතින්නේ. එහෙම ගන්නට පුළුවන් නිර්වාණය පමණයි. අනිත් ඒවා ඔක්කොම සාපේක්ෂ ධර්ම. දැන් ප්‍රථම ධානය කාම ලෝකේ කාම වස්තුන් ඇසුරු කරගෙන ඉන්නවට වඩා ප්‍රථම ධානය ශ්‍රේෂ්ඨයි. හැබැයි ဒုတိ ය ධානයත් එක ලබනකොට ප්‍රථම ධානය දුර්වලයි. ඇයි ඒක විතක්ක ਵਿਚාර වලින් රළු වෙනවා. ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර නැහැ. එතන ඊට වඩා සියුම්. ඒ නිසා ද්විතීය ධානයට සාපේක්ෂව බලනකොට ප්‍රථම ධානය දුර්වලයි. කාම තත්වයන්ට අනුව බලනකොට ප්‍රථම ධානය ශ්‍රේෂ්ඨයි. එතකොට ඒක සාපේක්ෂයි. දැන් නිර්වාණය කියන තැන එහෙම සාපේක්ෂතාවයක් නැහැ. ආ තේරුම් ගියා. බොහොම පිං පින්නත් ස්වාමීන් වහන්සේ. බැහැ තරම් සර්ණයි.